සත්ත බොද්ධාකාසාවිතාව භාවිතා යන්තිරංගේ කීනාදවත්තෝ බලමෝති යම් බලං ආගමන කීනාදවත්තෝ ආචවානං මාර්ගයේ නමකට ඉන්දේ මෛත්‍රියද සහාර්ථ බල දහයක් අත්වෙනවා එනිසා මේ සිය සංගායනා කියන්නේ සම්පකේ පාපය අමුතු කාර්යය ඒ කාරණා විකල්පතර කරගෙන ඉන්නේ ආගම ධර්මානුකූල බල දහය නාම විඥානයේ තමයි අපි මේ අද

අපි මතක් කරගත්තා මේ සීනාස්ත්‍රයන් වහන්සේලාගේ බලයක් වෙන මේ සාමූහික සුදාගාමී අත්දක්වා ගමනවා වූයේ නාක භාවනා කරන මහාම ප්‍රථම මාර්ගයට හෝ නැත්නම් මාර්ගයට හෝ කටයුතු කරන කෙනෙකුට කොහොමද මේ භාවනා ජීවිතය සම්බන්ධ කරගන්න පුළුවන් වෙන්නේ කියලා හැම වෙලාවෙම ඒ සිතාකරන් වාසේ නමකට සාවුවේ මාර්ග ගුණය ඒ භාවනා කරන කෙනෙකුට ධෛර්ය පිණිස මාර්ගය නිවත් කර ගැනීම පිණිස සත්‍යාවේ සම්මත කර ගැනීම තමයි අපි ගත ප්‍රායෝගික කළා ඊළඟ බලනකොට මේ කොච්චරක් තියෙන පාදය මෙතෙක් කරපු විස්තරවට බලනකොට සමාන්තර නැති ගැටියක් තියෙනවා ඒ මොකද අපි සඳහන් කරගන්නා වූ විශේෂම සත්‍ය ප්‍රතිපාදික ධර්මවල සත්‍ය මේ වාදීන සතර සම්‍යක් ප්‍රදාන වීර්ය සාහිත්‍ය පාඩාමි ධර්මයේ යෝග ජීවිතයේ බොහොම සම්බන්ධයි දැනගන්න යුතුයි. ඒ වගේම එතන එතන ප්‍රයෝජන වෙනවා. නමුත් මේ මුචාම ධර්මයේ කප්පාවේ ඒ මුත්‍යංග වලට එළින්ම සම්බන්ධයක් අර තරම්ම නැති ගැටයක් තියෙනවා. ඒ බලු මේක මේ ධර්ම දේශනාවත් එක්ක ඉතින් කොහොමද කියලා. ඒක අපිට උපමාවක් හැටියට ගණන් ගන්නවා නම් තේරුම් ගන්නවා නම් ඒ භාවනා ජීවිතය කරගෙන සම්මත භාවනාවේදී විපස්සනා භාවනාවේදී සමානුකූලව භාවනා ජීවිතයේදී යම් සාර්ථකත්වයකට පත් වෙනවා. එහෙම නැත්නම් සාර්ථකත්වයේ අරුණු නැක්කට පස්සේ තමයි මේ මොහොතේ කියන පදය මේ භාවනා ජීවිත සම්බන්ධයි. ඒ දෙන්නේ භාවනා ක්‍රම අපි භාවනා කරන්නේ උත්කල පිට අනුව ඒක සංකලක්ෂණ වශයෙන් වන්න කොට අනුව ඒ තත්ත්වා විඥාන විඥා විඥාන වශයෙන් පොඩිවට අවබෝධ කරගෙන සමාධියෙන් අවබෝධ කරගෙන ආදි වශයෙන් එක එක දර්ශනීය ඒ විදිහේ අවබෝධ කරන ස්වરૂප අනුබලකට මුලදී ධානත්ම දුෂ්කර විශාල පෙරගස්මක් සම්බන්ධ කරගෙන යන වැඩ පිළිවෙලක් තමයි විශේෂම සුඛ විපස්සනා භාවනා ක්‍රමයේ කොහොමද අනුවාද කරනකොට පස්සේ ඒක දුක්ඛ ප්‍රතිපදාවක් වගේම තමයි තේරුම් ගන්න. ඒක පැහැදිලිවම සෑම භාවනා කුරුකුලයක් හඳුනාගත දෙයක්. සමහර විටක සමත භාවනාව සුඛ ප්‍රතිපදාවන්දී පොදුවේ සඳහන් කරනවා. නමුත් ඒ භාවනා කරන ඇත්තෝ නම් මේ මේ ඔය කියන තරමට සෝකාපට්ඨානීය විපස්සනා ක්‍රමයේ සෝපිවත් සෝක ආනිය දුක්කර වැඩපිළිවෙලේ සෑහෙන දුරට දුක කපවීමකින් යෙදී ගත කරලා අර කනකෙස්තාව ඒ පිටරින් ආගමනන වාගේ ලක්ෂයකට කෝටියකට එක්කෙනෙකුට ඒ භවයේ ඒ විපදාවියේ යම් යම් ප්‍රතිඵල සමත ප්‍රතිඵල හෝ විපස්සනා ප්‍රතිඵල නැත්නම් සමථ සමාධිය හෝ විපස්සනා සමාධිය නැගීගෙන එනකොට මේ පොච්චංග කියන පැත්තට කර්මකාර වැඩෙන්න පටන් ඕල් කොටස් වලදී භාවනා පෙළගැහිගෙන යනකොට මේ පොච්චංග කියන කොටස් යෝගා ජීවිතයට ඉතර සම්බන්ධකමක් ගන්න බැරි කම්පයක් එනවා අපි ආරම්භක භාවනා එහෙම නැත්නම් හඳුන්වා දීමේ වැඩ පිළිවෙල දවස් 10ට 15ට වගේ භාවනා කරන තැන්වල ඒ කවදාකවත් මේ පොච්චංග ධර්ම ගැන කතා කරලා තියෙන්නේ. ඒක මොකද ඒ කරිකාන්‍යු විපස්සනා වාගේ වහාම අවබෝධ කරන ඇත්තන්ට මේ වාගේ ධර්ම ඉතර විග්‍රහ කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. තව තමයි කටයුතු කරගන්නවා. ඒ වගේ තත්ත්ව ඉදා සම්පූර්ණවන්නේ නිර්මාණ කාර්යය සම්පූර්ණවන්නේගේ මහා පරිණිරවාණ ආසන්න කාර්යය ඉතර ඉතර හිටුවා. දැන් අද කාලේ මේ වගේ දේවල් වෙන බොහෝ කලාවක්. වෙලාවකට විශේෂීය මහදී විතර දවසනාස්ථාන කරු සාකච්ඡාවට අමරමින් සත්‍යයන් ආශ්‍රය කරමින් දාන ආදී ආදී කටයුතු කරමින් වැඩ කරගෙන යනකොට මුල් මුල් හරියදී ඒ තමයි එක්ක මේ පොත්සංග ධර්ම ගැන බණක් අහන්න බණක් කියන්න හම්බෙච්ච එකක් ලොකු ආදරණාවක් කියලා බලනවා. ඒ මොකද මේක බොහෝ කාලයක් දීර්ඝ ගමනකට පෙළඹිච්ච පිටක් වගේ අත්හාර ගමනකට පෙළඹිච්ච පිටක් වගේ මේ මැත්තේම ජීවිතේ පූජා කරන වැඩ කරගෙන යනකොට වරින් වර මේ භාවනාවේ හොඳ පරියන්ක හොඳ ඉස්සක්ම ලැබෙනවා වරින් වර වරින් වර තමයි කනගාට වෙන පසුබාල අවස්ථාවක් ලැබෙනවා. ආනී වගේ මේ සෑහෙන දුරට මේ කසුවකුල ගෙවාගෙන එලි මාර්ගකට පත් වෙච්ච අත්දැකීම තමයි සෝෂණ භාවනාව පිළිබඳව නැත්නම් පොච්චන ධර්ම පිළිබඳව කතාවකින් ලොකු සිත් ප්‍රබෝධයක් ලැබෙනවා. එහෙම නැත්නම් ඔබ වේලාවකට මේවා කොටාට ගම්බීර ධර්ම විදිහට සාමාන්‍ය කෙනාට වැඩෙන්නේ නැති කාලයක වැටෙන ඒක සාධාරණ හේතුවක් තියෙනවා. එනිසා භාවනා ජීවිතයකට යෝග ජීවිතයකට පෙළඹිච්ච කෙනා අපිට තියාගන්න ඕනේ මේ ධර්මයේ අසු අත්මත බැලු බැලමත එක පාරට වැටුනේ නැතත් දවසනාතු කලකා බලලා ඊට සුදුසු සත්‍යයට හිත භාවනාව හදාගෙන මේ ධර්ම කොටස වලට හොකන් తీර දවසනාතු කල්පනා කරලා මේවා ක්‍රමයේ තමයි චිත්ත සංස්කාරවලට පත් කරගන්න ඕනේ. අපි පොඩි පාක්ෂික ධර්මයේ කියන සර්වඥාන්ති මහා පරිනිර්වාණ දේශනා කාලේ නැවත නැවතත් දීපත් කරපු මේ වටිනා ධර්ම පොළවේ මේ ආහුත කතරේ සත්බොධංග ධර්ම සංගාවෙන්නේ බොහෝම ආසන්නට කිච්චපලා. නැත්නම් ධර්ම ඥාන, විපස්සනා ඥාන, භාවනා තපස් ජීවිත හොඳට සාල්සනා වෙලා මේ වෙන අවස්ථාවකට පත් වෙනවා. ඉතින් මේ බොධංග ධර්මයේ හතක් ඊට නිතර මේ වාගේ කරන්නේ ඉස්සරහින් කරනකොට වස්තිරිස්වලදී අනිවාර්යයෙන්ම ඒකට ගන්න විදිහ. ඒක තුන් ආකාරයකට පොත් පොත් අර පිළිස්සක් ගහනාවේදී උපදේ පුත සාදු ආනකට පාර කරන්න විදිහ. ඒක උදල දෙනෙක් ගන්නවා මේක සම්පිතප්පොච්චාමිය ධම්මවිදය සම්පෝච්ඡන්දේ විනිය පීති පස්සති සමාධි උපේක්ෂා එකේදී බලනකොට මොන්දාක ධර්මදත්තේ බලනකොට මේ උපේක්ෂාව තමයි ඒකේ උපේක්ෂක. ධර්මයේ මේ භාවනා මුදුපත්ුණයි කියන කාර උපේක්ෂාව පත්ුණයි කියන. ඒක ඉස්ලාම සඳහන් වෙන්නේ සති සම්පෝඥය. මේ සති සම්පෝඥය විශේෂයෙන්ම හොඳට විග්‍රහ වෙන තැන තමයි මේ සති සම්පෝඥ සාක්ෂික ධර්ම වල මුලින්ම සඳහන් කරන සතර සත්‍යස්ථාන ගැන කතා කරන්නේ. එතනදී පොද විග්‍රහයක් අපි ඉදිරිපත් කරගන්න යුතුනා මේ සති බලය කියන එක ඊගාවදීට පස්සෙන් සති ඉන්ද්‍රිය සති බලය ආදි වශයෙන් කරන සති සම්පෝඥංගේ ඒ සම්පෝඥංගේ යනකොට සත්‍ය කාරුණාව නැගෙන මාර්ග ඥානයේට එවන සමීපසන ඥාන කන බහර සම්පතට පස්සෙන ඕරම් සම්පතට පස්සෙන අරුණ නැගලා තියෙන අවස්ථාවක තමයි ඒකට සම්පෝඥංග සතිය වශයෙන් සඳහන් කරන සම්පත්‍යාන වනාකට පිටිවි සතියක් ඇති වෙලා ඒ සතිය තමයි ගමන් මාර්ගෝපකරණය කතරේ නිතර භාවිතා කරන උපකරණයක් විදිහට පත් වෙනවා ඒ නිසා සති සම්පෝඥයේ වඩා යෝගාවචරයට දෝග ජීවිතයේ ලැබෙන උපදේශ පන්තියක් විදිහට නැත්නම් මුල් මුල් ආදර්ශයක් විදිහට ගන්න තියෙන්නේ බොහෝ විට සතර සතිපට්ඨානය සර්වඥ නාථගේ දේශනාවෙන් සඳහන් වෙනවා යම් කිසි කෙනෙක් සතර සතිපට්ඨානේ වැළුවා නම් ඉතින් පොච්චංග ධර්ම වැඩිනවා. එතන පොච්චංග භාවනාවක් පොච්චංග සඳහා විශේෂ උපක්‍රම ප්‍රයෝග ආධුනික යෝගාවචර තමයි. එහෙම නම් භාවනාවේ වරින් වර හොඳ පැත්තට යන වරින් වර නැවතත් අර දුක්ඛදායක පසුබාහනකට ඉඳ තත්ත්වයේ තියෙන්නේ පොච්චංග ධර්ම කියන්නේ මේ වාය ඒවා ඒකාන්තයෙන්ම හරි මාර්ගයේ වැටෙන දේවල් මේ වාගේ ලක්ෂණ රස පච්චපකාර පදස්ථාන වශයෙන් අලකිය මුලකේ දැනගැනීම තමගේ ගමනට ධර්මණය සම්පාදනයක් වෙනවා කියන එක නම් ඒක ප්‍රතිචාරාත්මක. එනිසා සම්පූර්ණ වශයෙන් කප්පිය ගන්නකොට සතර සතිපට්ඨානීලා ගන්නකොට තමයි මෙතන සිද්ධ කරගන්න වෙන්නේ. මෙතන වෙනසකට සති සෝලිපාස්තික ධර්ම වල සතර සතිපට්ඨානේ පෙරමුණ ගන්නවා වගේ සම්පොච්ච සම්පොච්චාංග ධර්ම සාත අවශ්‍ය කරන්නේ ඒ බව කරගන්න. අනිත් දැන් ඇහිමකට වත්නා, දැකීමකට වත්නා, ගතසෝතකට වත්නා, පහදකට වත්නා කිය අපි එළඹ සිටීම තමයි ඉස්සල්ලාම අවශ්‍ය කරන්නේ. ඒ එළඹ සිටි සතියට පස්සේ තමයි ඒ යෝග ආචරණයට යම් කිසි උපක්‍රමයකින් හෝ නැත්නම් සුදු මෙලේ කිරීමකින් පමණ දවසක් සිට සෞඛ්‍ය සම්පන්න චිත්ත විද්‍යාවකට වටහා ගන්න පුළුවන්. උසර හරියට වට ගන්න පුළුවන්. ඒ නිසා සත්‍ය මෙතනදී පෙරමුණ ගන්න කියනවා. ඒකද කියනවා සමහර සංගල වල සත්‍ය අප්‍රමාදී කියලා ධර්මයක් එක සමාන ධර්මයක් විදිහට සංදාහ කරනකොට කාරක අප්‍රමාදී සහ ආකාරාපක අප්‍රමාදී. කාරක අප්‍රමාදී කියන්නේ මගේ හිතක් පිට ගියා කියලා එළම හිතනවා. ඒක තාම ඒක හරි මකට ගන්න පිටකොට යක්තිම පිටකොට කිය බව දැනගන්නා ගැතිය සම්පූර්ණ කියලා කියනවා. ඊට පස්සේ තමයි මේ යෝගාවචරයේ සම්පූර්ණ ශක්තිය ඉන්ද්‍රිය ධර්ම බාල ධර්ම පිළිපත් කරලා අර පිට පාරේ පිට ගිය වාහනයක් නැවත පාරට ඇදලා ගන්නවා වාගේ ආරාපක ආරක අප්‍රමාද වැඩ කරනවා. ඒකද සම්පෝච්ඡංග ධර්ම වල දෙවියන්ට සදාහන ධම්ම විද්‍යාවක් කියන්නේ. ධර්මාන් පොළොව කල්පනා කිරීම අවශ්‍යයි. ඊට පස්සේ තමයි විශ්ේෂය. මෙන්න මේ මේ ආකාර ඒ සම්පිය මෙතන දුක්ඛ කලාවට ඒක පෙන්වන්නේ අකුසල පැත්තේ ඉඳලා කුසල පැත්තට ඇද දැමීමේ ඔච්චංග කිරීමේ බෝධියට අන්ත වෙන ආකාරයට බෝධියට රොකුල් දෙන බෝධියට උදව් කරන පස්සේ සම්පිය පස්සේ මෙන්න මේක සම්පිය කරගෙන යනවා. මේ ඔච්චංග මාත්‍රමද කර්ම කරන් ගන්න වෙන්නේ. සත්‍ය හොඳ නරක කියලා තෝරන්න බේරන්න යන්නේ හොඳ දේ නරක දේ බලමින් බලමින් බලමින් බලමින් යන්න. ඒ සඳහා නිතරම මෙනෙහි කරමින් ඕ සතිපරිකාරය කියන වචනේ යොදමින් යන්න. ඒකදී තාම ඒ යෝග අවශ්‍යක හොඳ නරක අනුවේ ඉත නැවත ඒ කියන්නේ දක්ෂකමනේ විතර හඳුනගන්න. පොච්චංගවල සාවකපත්ති මේ යෝගාර්ථය අරනාලා පිළිතුරු වෙලා හොඳ අඳුමක් කරගන්න කෙනෙක් ආයෙ පුණක් ගෑවිච්ච තැනකට හෝ කුණු තියෙන තැනකට ගියොත් විදහාට පිළිතුරු වෙන්න කැමති වෙනවා. ඒක තමයි නැත්තම් නොයන්ට කැමති වෙන්න වාගේ. දැන් හොඳට අත්ත වැළි උනා නරකට හිත යනකොට බෑ ඒක පිටියකට යොදා. මම දැන් පිළිහුණා ආනන්ද වැටුණා. මම දැන් නැගිටින්න ඕනේ කියලා. සතිය දැන් අනිත් අවශ්‍ය සම්පන්න විදිහට හොඳ බහුල කරගෙන හොඳ පැත්ත වැඩි කරගෙන යන්න පුළුවන් විස්තර ප්‍රධානම කුසල කාලක ධර්ම දෙකක් තියෙනවා. ඒ කියන්නේ කාර්යයට හොඳ මොකක්ද කරකරනවා කරනවා. පොච්චාන්ත සත්‍යයක් කරනවා. කොහොම නමුත් මේ අර සතර සතිපට්ඨානෙක ගණන් ගත්ත කාය විස්තර කරගෙන වේදනා චිත්ත ධර්ම වශයෙන් පුරු කරගත්ත සතියමයි දැන් ඒ සතියෙම සවතාවන කුසල ලකුණක් කුසල පැත්තට ඉතිම ඇතුළු ගැටයක් වෙනවා. ඒ කියන්නේ මේ යෝගාවචරයාගේ සෑහෙන පෞෂත්ව වෙනසක් ඇති වෙලා රුචියක් කාමර වෙනසක් ඇති වෙලා හොඳ පැත්තටම ඒ සම්පේ රැකගෙන එනකොට ලකුණක් තමයි මේ සම්පේ ක්‍රියාකාරී. ඒ ගාවට තමයි වැටෙන්නේ කොච්චරද ධර්ම වල මේ ධම්මවිචේ සම්පූර්ණ. ධම්මවිචේ සම්පූර්ණ කියන්නේ ආනරවාගේ Tamange යන්න හොඳ පාරේ කැමැත්ත තිබුණාට අකුල් වලේ අතුරු මාර්ගවල හිත පුරුද්දට ගමන් කරනවා. ආන්නේ தත්ත්වෙදී පස්සත්තාපේ හිතට එන්න දෙන්නේ නැතුව. තමන්ටම තමන් දෙන්නේ ගන්නේ නැතුව මේ වෙච්ච සිද්ධිය වෙච්ච සංගතිය ධර්මානුකූලව ධනකාරීමේ ශක්තියක් ඇති වෙන්නේ සෑහෙන දුරට සීලයක් සෑහෙන දුරට ඉන්ද්‍රිය සංවරයක් සෑහෙන දුරට කල්යාණ මිත්‍රාත්වයක් සෑහෙන දුරට මේ හොඳ පැත්තටම නැමිච්ච එකක් තියෙන කෙනාට එහෙම නැත්නම් උන වෙලාවකට එක්කෝ තමන්ගේ හිතේ මොක වේලා විලාස රාග දෝෂ විලාවල් වල ආයෙක හදාගන්න බෑ කියලා පස්චාත්තාපල මම පාප කරේ කියලා තමන්ට තාප කරගෙන ප්‍රයත්න අකාරණය කරනවා. ඒක බුද්ධ ආගමනේ. ඒක බුද්ධ බුදුහාමුදුරන්ගේ බෝධියක වැඩක් නෙවෙයි නැත්නම් තාක්ෂ්‍ය පුත්‍රයක වැඩක් නෙවෙයි. මොකද අපි පටන් ගන්නකොට කවුරුත් තියෙන්නේ පටන් ගන්න ඔයගේ මට කොහොමද හදන්නේ මම පාගේ කොහොමද ඒකේ කොහොමද තමයි. ආදීකෙන් නැතිලා මේක පිළිසිදු වෙන්න ඕනේ කියන හැඟීමක් ඇති වෙච්ච කෙනා දෙවියන්ට අතිකරණයට ප්‍රාර්ථනා අදහසක් තමයි ඒ ඇතිවෙච්චි නාමක හිතිවිල්ල එහෙම නැත්නම් මේ ද්වේෂය මෝහය නාගමියක් කියන දුරු කරන්න ඕනේ කියලා ඒක පිළිබඳව ද්වේෂ පහල කරගන්න පුළුවන් දුරු කරගන්න පහල කරගන්න මේක තමයි යෝග ජීවිතේ පටන් ගන්න කාලේ මේක තමයි බොහෝමත්ම දුක්ඛ රාමයි මේකත් යන්නේ මෙන්න මෙහෙම කුරුකන්දල් ආශ්‍රය කරන කර්තිය. මට දැන් වාසනාවක් තියෙනවා. හොඳක් තියෙන්නේ. දැන් සිත් නොමකට වැටුණා කියන සුර සිත් කරගන්න. ඉතින් නරකට වැටුණා කියන එක නරක කරගන්න. මේ නරකට කියව දැක ගන්න උනා ඒක හොඳක් කියලා. දැන් ධර්මානුකූලව කල්පනා කරන ධර්ම විශේෂ දාන කල්පනා කරන්නේ ඒක පුදුමාකාර පිළ පුදුමාකාර ශක්තියක් තමන් විසින්ම ඉදිරියාගෙන යනවා. නිකම්ම තමන් විශේෂණය කරලා මම පාවතරේ මම දැන් කෙරෙතිලා ඉවරයි. කොච්චර කෙරුවත් මගේ හිත තුන තමයි ආදින්නේ කියලා එහෙම දෙස්ති ගන්න ගැතියක්. ධාතු විජේ නිසා හැමදාම සුමකින් සුමකට. නොමකින් සුමකට. කවදාකවත් සුමකින් නොමකට යන්නේ. ඒක තමයි පොඩ්ඩක් කියන පදේට යෝගාවචරයෝ ඒ මූල කර්මස්ථානයේ හිත පවත්වාගෙන යනකොට ඉක්මෝ බලාපොරොත්තු වෙනවා විශේෂ බාධක ධර්ම නොයාවි. කවුරුත් භාවනා කරනකොට කයින්ද හොදනේ. දරක් කනින්න වාහන හොදර නැගිටින කෙනාට හොදර ඔක්කොම වෙලා ඉන්නේ යාත්‍රාවෙන් කියන අමුතු ලෝකයක් බලාපොරොත්තු වෙනවා ආරිත බලනකොට ඒකක් නැහැ. ඉතින් එතකොට කේපෝපදා. එහෙම නැත්නම් තමන්ගේ ඇඟේ හෝ වේදනා පහළ කරනවා. එහෙම නැත්නම් කිසි විදිහකෝ වෙනවා. එතකොටත් මේක ගන්න. ඉතින් තම ඉදිරියට යන්න බලයක් ශක්තියක් කර ගන්නවා. හැර දුක්ඛ සත්‍යද මග අරලා ඉන්න දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්නවා. නමුත් ප්‍රධාන වෙලේ දුක්ඛ සත්‍ය තියෙන්නේ ආරම්භ කරගන්න තමයි. අද මරණ ගන්න දුකක් තියෙන වෙලාවක හොඳටම වයසට ගිහිලා ඉන්දිය hm, ධර්මය හුඟක් දෙන්න වෙලාවක ලෙඩක් කාය නිරෝගී භාවය මොකටද? එමේ එනේ පුංචි පුංචි දු. විහාර පැති හතින් බලාගෙන යන. ඒකට පස්සේ අපි ඒක අල්ලලා දුන්නාට පස්සේ කෝප ගන්න නැතුව ඒකෙන් තව අනුසමතර චේතනා රැස් කරගන්න නැතුව කර්ම රැස් කරගන්න නැතුව අනුන්ද වර්ධ පටවන්න නැතුව මේක ධර්මානුකූල විස්තර ගන්නවා සම්මුතිය දක්වන්න අවශ්‍යයි. මේක අලුත් දෙයක් මේ යෝගාර්ථ ධර්මයේ අලුත් උපකරණයක්. ඒ උපකරණේ උගන්වන දරිච්ච එකක් මේ මේ අත කපා ගන්නවා වගේ ගොඩාක් කැපේ උපගත නැතිව උගත කරලා යෝගාචර තුවාල කරගන්න. ඒක සිතාමේ ඥාන ඉතිරිපත් වුණොත් මෙතනදී ඒක සමානයි. ධර්මයේම තන දෙක. ප්‍රයෝග ප්‍රායෝගික ඥානයේම තන දෙක. යනවන ක්‍රමයේ තේරෙන පටන් අරගන්න වෙනද වගේ තමයි කරදරයක් අමාරුවක් පස්සනට කියෙන්නේ නැහැ. මේ දේශය හොඳට බලන ඉතල ඒ අසංජය නූලෙන් අල්ලනවා. ඒ අකුසල ධර්මයේ මරණ විශේෂ අපවිදේශ පොන්ජාගය යෝගාවචරක බාහිර දැනුම මෙතෙක් කල අපි පාඩම් සාකච්ඡා වල තියෙන සාහිත්‍ය ඔක්කොම හැදිච්ච දෙයක් ඒ ඒ යෝගාවචර ආවේශක ලක්ෂණ. ඊට පස්සේ තමයි යෝගාවචරය විශේෂ සම්පෝඥකේ යොදන්න. මුලවට කාරණාව තේරුම් අරගෙන එමත් සංකාර කොට අපලන් කියම හදිස්සියේ සාරේ මරේ බලම තමයි පාර කරන්නේ. කොටේ දකෝ ගමන් කොටන්න පටන් ගන්නේ ගලක් බලන්න හදනකොට ඒ ගල්වත්වා ගලේ පැත්ත මේ පැත්ත පෙරලා ඒ ගලේ මරේ බලලා වෙලාවට හරි ගියාට කවදාකවත් ඒ ගාල ඕන විදිහට කලෙන්නේ නැහැ ආවුලක ගන්න කොහොමවත් මොට වෙනවා කල්ලොත් ලෝකෙ ශක්තිය නැහැ එනිසා බුද්ධාගම ධර්ම වලට ආවට පස්සේ වීර්යය අවශ්‍යයි ඒ වීර්ය උගාක් වෙලාවට හරියට වෙලාවට මාසාර ක්‍රමේ යොදා ගන්න පුළුවන් කප්පියක් ඒ මොකද ඉතින්සලා තාක්ෂණයට මේ කාරණාව අහුවෙලා තියෙනවා සම්පවිච්චයෙන් ඒක හොඳට තේරුම් බේරුම් කරගෙන තියෙනවා තේරුම් බේරුම් කරගත්තට පස්සේ ඒ මේ සමාදනම කොට කොට නගරන්න ඕනේ අවශ්‍ය තැන හරියටම බලේ යොදවුවාම කෙනෙක් කියන කෙනා හොඳට ඕවේ සහායිකක් ආවා ඒ නැගට ඇලිනේ ගැස්සෙන ඉපෙන ධාන්‍ය දාන කප්පකට ඒ යෝගාවචක සාමයක තියා බලාගෙන ඉන්න පුළුවන් එතකොට යෝගාවචරක් තේරුම් අරගන්නවා දැන් වෙනකට වඩා මේ කොට ප්‍රේක්ෂේ මත වීම පේනවා පැවතීම දෙකම තියෙනවා මේ පැවතින වෙලාවේ මම දැන් ඉක්මනට නැගිටලා ගියොත් ආයෙත් අවදි මම මුලකයි වැටෙන්නේ. නිසා අද මම දරාගෙන ඉවසාගෙන මෙතෙක් කරන්තිව තන හිටිය වගේ තව පොඩ්ඩක් ඉඳලා මේ තරහා යන හැටි නැත්නම් තරහයි අවසානයේ මට බලන්න ලැබීවා කියලා ඒ ආයම් කිසිමක විඤ්ඤාණයක් දෝනවා ඒ වීදි ඉස්සලා වගේ අර ගොඩාක් දකින් දත අපාගෙන කිහිලෙන් දාගේ දාගෙන කරන වීදයක් ඥාන සම්ප්‍රයුක්ත අර ඉවසතු එකම තව ටිකක් ඉවසීම තුනේ මේ මේ රාග පෙරහැර මේක පෙරහැර මොහ පෙරහැරේ අවසානයක් දක්ව ගන්න තරම් වීර්යය යොදව ගන්න ඕනේ. ඒ වගේමකොට අර මුල් කාලේම විදියට වඩා බොහොම දීලා වෙච්ච බොහොම සාමාන්‍ය වෙච්ච විදියක්. නමුත් ඥාන සම්ප්‍රයුක්තයි. ඒකට පොඩ්ඩක් මතක කියලා කියනවා මොකද මේ වීර්ය මෙතෙක් වීර්යෙන් සතියෙන් ධම්ම විචේනාදී පිරිසිදු කරලා දීපු ධර්මයේ තවත් පිරිසිදු පැත්ත විතරක් ඉතුරු කරගෙන නොපිරිසිදු පිරිසිදු ගැනීම සඳහා එහෙම නැත්නම් අනුපන්නාන කුසලාන ධම්මාන උපාදාය මන්නාන කුසලාන ධම්මාන පහනාය කියන හරි මේ හේතු ටික වෙන් කර ගැනීම සඳහා යොදන දෙයක්. මොෝනිය තමයි සතර සතර සතිපට්ඨාන මේ සතර ධර්මයේ සතරාරි සත්‍ය ධර්මයේ ඥානෙතම හිත නම් වන බීජයක් හදලා. ආ මේ බීජයට තමයි යර දැන් හදිට අතෙන් අල්ලලා තමයි වැඩේ කරන්නේ. අනුව තියාගෙන අත මුච්ච ගන්න යන්නේ. හරියට වීර්යයෙන් සතියෙන් පෙන්වන්නේ. පෙන්වන පස්සේ ධම්ම විදේ සම්පෝච්චයෙන් කල්පනා කරලා බලා ගන්න මෙන්න මේකයි දැන් වෙලා තියෙන්නේ මේකදී මම මෙන්න මේ විදියට හොයලා බලලා මගේ අසදාන. අවදි ගියාට හදිස්සියේ කරන්න යන්නේ නැහැ කියලා හරියට ඒක වීර්යය යොදවනකොට පුංචි ශක්තියකින් පුංචි උපක්‍රමයකින් අර විශාල මෙතෙක් වෙලා තමන්ට වදින පුරාගේ ඕ ද්වේෂය ඕ ඊර්ෂ්‍යාව ඕ මාත්සාරිය ඕ මොනවාරි අපතල ධර්මයෙන් වේදනාව එහෙම නැත්නම් සාත්‍ය එහෙම නැත්නම් කිසිවිල්ල ඉවත් වෙනවා දකින්නට හරි සන්තෝෂයක් ඇති වෙනවා. මෙතනදී කියනවා සිද්ධ වෙන්නේ. එතකොට පහළ වෙනවා ප්‍රීතිය. මේ ප්‍රීතිය අර දෙයක් මේ මුල් මුල් ඥානවල පහළ නොවෙනවා නෙවෙයි. නමුත් ඊට වඩා බොහෝම බලවත්. බොහෝම කැපිපෙන විදිහට පහළ වෙනවා විපස්සනාට හිත වෙනවා. ඒ දෙමු ඥාන බලවත් අවස්ථාවේ පස්සෙකොට සමහර වෙලාවට මේ පහළ වෙන ප්‍රීතිය නිසා බොහෝ විට යෝගාවචර වර්ධනවට අරගන්න බැරි මාර්ග ඥාන ප්‍රඥාන පහළ වෙනවා. ඒ මොකද ඒක පහළ වෙන්න පටන් ගත්තාම අර පස්සනක් ප්‍රීතිය වෙන වෙලා එනවා. අවසාන ප්‍රීතිය කරන ප්‍රීතිය ආවා මුළු ආස්තකම. සම්පූර්ණ ප්‍රීතිය දෙකලා. අවදාපත් තමන් අත්දකම නැති. අමානුෂී රාත්‍රි හෝති කියලා ඒක අර සම්බද කතාව සඳහන් කරනවා. මනුස්සයෙකුට විඳ ගන්න බැරි ආ. අප නැති කිය අමානුෂික රාත්‍රිය. ප්‍රීතිය පහළ වෙනවා. මෙතෙක් කියලා කියන්නේ භාවනා පරියන්ගේ කටුවරක් වගේ. හිතනකට කම්මැලි වෙන තරමට පාවෙන් තරමට තිබුණ එක පුදුමාකාර රසයක් වෙන දෙන පස්ස කරපත් ඒක කම්මැලි වෙනවා මේ බලා ගන්නවා ඒක පිටු තියෙන තව අනුපාදික වීර්යයෙන් ග්‍රහණය කර ගන්නකොට පරිසුද්ධ තත්ත්වයකට දෙක දෙකක විවා මේන මේ කියන කාර්යකත්වයට පස්සන ස්වරූපේ කියනවනම් මත්තකේ ඉඳ තියෙන බය කාලෙක ඕරුවක් කියත් කරගන්න හදනවා වාගේ වැඩක්. මොකද රාල බොහෝම වේගක්. සුභාක් වෙලාට බොරුව බොරුව හරියටම රාල හරහට ඉතින් දැල්ලා ගත්තම පොඩක් හරි පැත්තේ ගන්න පුළුවන් කරනවා. ඒ නිසා තාමත් ඥාන ශක්තියක් ඕනේ. රැළ යම්තම් නැති වෙනකම් පාස් වෙනකම් ඉඳලා ඕම වේග ශක්ති කොටසක් යොදලා මේ සුපමානස්ස දොර අර ගොන ගන්න බහල බල පන්නගෙන ඇතුළට යනවා. ඊට පස්සේ නම් අර සෝදායන කරවල නිසා භාවනාවක පරියන්ක මුල් සිටිය හොඳට මෙහි කරලා සක්මන් කරන ගතකට පස්සේ නම් අන්න පහසුකම් ඇති වෙනවා ජීවිතයක් වෙන පුළුවන් පස්සක්කාරය පුළුවන් මේ පස්සක්තිය අනිවාර්ය අංගයක් මාර්ගය ප්‍රතිපත්ති පහළ නොවි කවදාකවත් බෑ මාර්ගය පහළ ඒ නිසා මේක කියනවා මහා බුදුමේ දෙපැත්ත පැකිලන ගතිය සමහර වෙලාවට මේ භාවනාවේදී තාමත් අත්කල මතාන යෝගයට කැමැති රුචියසෝ භාවනාදී බින්දුක පහළ වෙනකොට බය කැපද මේ වගේ භ්‍රමචර්ය රකින්න කෙනෙකුට මේක කැළපෙනවද කියලා හිතනවා. ඉතින් මේක විකාශක වරක් පුළුවන්. විකාශක වර හත් අවුරුද්දාවදී හත් වයස් අවුරුද්දේ මේ තපක හමුදේ පුදුමාකාර සත්‍යයක් ඉන්නවා. එකමාකාර ධ්‍යාන සුඛයක් වෙනවා. ඉඳලා අහසේ ඉන්න තරමට. මුළු පිළිසම රාගිකේ වක්මගුල නරඹන්නේ කියා සීමා වල දෙක. ශාස්ත්‍ර කුමාරයා වේලාවේදී පරියන්තේ දහගත් ආනාපානෙ හේතුවා. ඒ කුතුමාකාරී කිසි ප්‍රාත්‍යහාරේ පාන්තරම් පිළිද සම්පත් නමුත් ඊට පස්සේ කිව්වා. වයිද බෝරනකොට මං වාගේ මේ පස්සේ බෝරන කිසිලකට මේක අපට කරන්නේ. ඒක නිකම්ම වගේ ලබා ගන්න පුළුවන් ඒ නිසා හත් අවුරුද්දක දුස්තර ක්‍රියා කරන කම් මේ සම ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරලා අනිත් පැත්ත බලනවා. අන්තිම දුක් කියලා. කන්න දෙන්නේ නැතුව, පොන්න දෙන්නේ නැතුව, නාවන්න නැතුව, අඳුම් අඳාන්නේ නැතුව මේ ශරීරයට ද්වේෂ කරමින් වගේ නැත්නම් සත්‍ය කර දාන්න දුක්ඛයින් කරන අදහසින් මේ ඒකම කියනවා මේ අත්‍යකලම සංයෝගය කියලා දුෂ්කර වත පුරනයි කියලා පිළුවා පිළුවා පිළුවා මේ ලෝකේ වෙනම කාටවත් හිත තරගන්න බැහැ. අතියටම යන කච්චම ගුරුවරයෙක් ගැන කල්පනා කරනකොට අතියටම ගියාට පස්සේ තේරෙනවා මට තරම් කාටවත් කුසක්තියේ මේ තරම් කතිය අල්ලන්න බෑ නමුත් ඒක වෙලායි. එහෙනම් කොතනදීද වැරදුනේ? මොකක්ද වැරදුනේ කියලා කල්පනා කරනකොට තේරෙනවා මෙච්චර කරදරයක් නැතුව මට හොඳට පහසුව පිටි ප්‍රසන්න ප්‍රසාද භාවය ඇති වුණා ඒ ආනාපාන ධ්‍යානදී සංහිත ප්‍රතික්ෂේප කරපු නිසා එනිසා මම ඒක බ්‍රහ්මචර්ය ජීවිතේ කැපදයක් පරිමල ප්‍රයෝජන කමක් අතර කමක් නැහැ නේද කියලා අර සමාවිෂික ප්‍රතික්ෂේප කරපු දේ මධ්‍යස්ථ ධර්ම විද්‍යට ලක් කරලා බලනකොට නම් පාස්පරයි ඒ ඉක්මනට එක්කම රුචියේ මාර්ගයේ විචිත විචිත කර කරා තමයි ඒක නිසා මේ ධ්‍යාන කරපස්සේ එහෙම නැත්නම් භාවනාවේ හම්බෙන මේ ප්‍රසාදය, ප්‍රසාදිය සම්පීම එක දවසක් හම්බුනොත් ඒක ඇත්ත කැවෙන තරම්. දුවක් දෙන්න තරම්. මොකක් හරි වැරදිලා ආනෝ කියලා හිතන තරම් කරදරයක් වදිනවා වගේ කැටට පටන් ගන්නවා කෝල ගැටි පාන. උගා ආධුනික ගැටි පාන. ගුරුවර ළඟට ගියාම එක්ක බය වෙලා එහෙම නැත්නම් යා ගන්න බැරි තරම් සත්‍යකරපස්සේ මේක නවතනාවක් වෙන්න ඇරලා ඒක කලතුනා කරගෙන ඒකටම කිසි වෙන්න ලබාවිත භෞතික සත්‍යයට පත් කළා තමයි මේ මේ භාවනා කරනකොට උදා. මුලින් ඉතාමත් උග්‍ර වේගවත් බැරි වේග චිත්ත පීඩා. එහෙම නැත්නම් දරා ගන්න බැරි තත්ත්ව. ආනික දරාගෙන ඉඳිලේ දුක හන්දක් නැතිකන බලන පිළ පල්ලම වැටුනොත් එන්න පුදුරුවා. ආනහම් වෙනවා තාල ඉතා ගන්න බැරි විදිය. සාන්තිය. මේ විලාසිත යෝගාන්තරය මේක අනිවාර්යයෙන්ම තමයි උත්සාහය ප්‍රතිඵලයක්. ශබ්දයේ අරමුණේ අරමුණේම ඉපදෙන මේ ප්‍රසාදයේ හිත නමන්නත් නරකය ප්‍රසාදයට පාවිච්චි ආනේ පතර කියව තමයි මේ යෝගාවචරයට ඉන්හාල තියෙනා වූ ඒ සමාධි සම්පෝච්චංගේ ආදී කොහොම සමාධිය මුලින්ම නැතුව නෙමෙයි නමුත් මේ ප්‍රතිපත්ති සම්පෝච්චංගයෙන් උපවැතුන දෙදවැතු සමාධිය සමාන කරන්න පුළුවන් මේ සංඛාරෝපේ කාදී ඥාන. ඒ නිසා මේ ජන ධර්ම ගැන කතා කරනකොට ඒ සඳහන් වෙන සත්‍ය ධර්ම විෂය වීර්ය ප්‍රීති පස්සති සමාධි වගේ දේවල් විතරෝම ඇතිරෙන්නේ මංකාන වාක්‍ය ඥාන දර්ශනේ එහා පැත්තට ආව බලවත් විපස්සනා. ආධුනිකයන් නොලබෙනවා නෙවෙයි නමුත් ලැබුණට ආධුනිකයාට ඊතන ආතන මතවන්නක නැහැ. ඒක නිසා මේක ප්‍රයෝජන ගන්න බෑ. එක දවසක් වුණාට මේක මුත්‍යෙක නැවත නැවතත් නැවත නැවතත් වෙනකොට තමයි තේරෙන්නේ මේක කියනවා යම් කිසි ඥාන ධර්මයක් ඒවා පිටගැරෙන්නේ ඥාන ධර්ම ඇතියට ඒවා එනකොට සීනිකා කරගන්න පුළුවන් ඒවා ඕනෑට වැඩි ගැරෙන්නේ නැහැ එහෙම නැත්නම් ඒවා ඕනෑට ප්‍රතික්ෂේප කරන්න පුළුවන් පැත්තක වෙච්ච නිවිච්ච බෑම්මකින් යුක්තව නිවිච්ච බෑම්මකින් යුක්තව ඒක ධානාව බලන්නේ ඒවා සීනිකව සාහිත්‍යය එහෙම සීනිකව සාහිත්‍යය තමයි මේ පස්ස කරන්නා වූ රෝග සෝපීමේ ගතියත් මේ පස්සක්තියත් අතර ලොකු සම්බන්ධකමක් තියෙනවා නිකන් මේ මන් ගවේෂණය වෙන්නේ විද්‍යාත්මක ගවේෂණයක් වගේ. ඒ අපි දන්නවා අපි පොච්චක ධර්ම ඉස්සලා මේ කරගන්නේ භාවනා කරන්න ඉස්සලා ජීවිතේ කෝ නැත්නම් ඒ වගේ ජීවිතයක මේ පොච්චක සූත්‍ර සාචාරණය. එතනදී ඉස්සලා පොච්චක සූත්‍රය යොදවන්නේ කාශ්‍යප මහ රහතන් වහන්සේ සම්බන්ධ. දෙවෙනි එක යොදවන්නේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙන් තුමිනේ කියවන්නේ මේ මේ ධර්මේශ්වර වූ සම්වර්තන වාක්‍යයක සම්බන්ධ මේ තුන්දෙනාම පොඩි කක්කේ මේ ගෞතම බුදු සාසනය ගත්තොත් එimhe ප්‍රධානම ඥාන පොන්තව ඒ උන්වහන්සේලාට පැතිලා තියෙනවා මේ දරා ගන්න ඉඩ ගන්න බැරි තරම් තියෙනවා හොඳට ඒක ඒ පොත්කට සූත්‍ර සඳහන් කරනවා ඒ ජාතනිය යැපෙන්න පුළුවන්ද? කමනීයක් තරන්න පුළුවන්ද කියලා අහක නයාතනියම් නැකමයි. නෑවද තරන්න බෑ මට විඳ ගන්න බෑ. තරහ ගන්න බැරි තරම් වේදනාවක්. ඉතින් ධර්මචර්යම කිසිම අහනවා. දැන් මේ වේදනාව අක්‍රමින් හේතු තියෙන්නේ. වැඩි වෙන්නේ නෑ නේද කියලා. නෑ නෑ ස්වාමීන් වහන්සේ වැඩි වෙනවා අක්‍රමින් නෙවෙයි කියලා පැහැදිලිවම දේශනා වෙනවා. ඒක පොත් ගන්න කාරණා. විශේෂයෙන් දරුවචනාතෝ දැන් වගේ දුවා කියලා ආවල් විශේෂඥ ඔබට ආරි හොඳයි ඌරුවගෙන කියලා කාර්යයක් දෙන්න සූවන් දෙලි මොකක්ද පඤ්ඤත්ති ආසනේ ඉඳගෙන සඳහන් කරනවා ඔය දෙන්නම ඒ කියන්නේ මේ කියන මම බලහන් මේ ඔබ උදංග දරුවෝ වෙන වරපු යස්තෝ ඒක නිසා හරි කිය වෙලාවක උදංග දරුවෝ වශයෙන් සති සම්පෝඥන්ගේ හොඳට හරි කිය වෙලාවකට ජීවත් කරගන්න සති සම්පෝඥන් රූපෝ කස්තබේ මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තේ අන්තිමේ මම ඔබ මේ මහාන වෙන්න කලින් පිප්පලි මහානවට වෙන්න ඉතර කලින් පෙන්වන්න බැරි වූ මේ සති සම්පෝඥංගේ ඇඳලා කිසිකින් පෙන්වන්න වගේ මම ඔබට කියනවා. පෙන්වන්න බෑ සති සම්පෝඥංගේ කියන එක අල්ලලා පෙන්වන්න බෑ. රූපාකාරයක් නෑ. සෝභාවයක් සතහනක් නෑ. ඒක නමුත් මම මනාවකට දෙන්නවා. ඒ වෙන්නේ මේ ගුරුත්‍යක්ෂර ස්වරූපෙන් මම අත්දකම නැති දෙයක් දුන්නා නෙවෙයි. මයා ධම්ම දක්කාතෝ භාවිතෝ බහුලීකතෝ මම ඉන්න කලින් හොඳ දෙයක භාවිත කළා බහුලීකත කරලා සම්මුද වෙනවා. ඉතින් සම්පොච්චංගේ ඒකාන්තයෙන්ම නිපානයට ජීවිතයට නැමිලා ඉන්නේ. ඒක ඔබ විසින් සාක්ෂාත් කරලා ඉඳී. ඒක මතක් කරනකොටම වහන්සේ මතක් කරන්නේ පොඩි පහේ කෙනෙක් නෙවෙයි. හොඳතෝම සත්‍ය පිළිබඳව ධර්මේශ්වර. ඒ වගේම සාහිත්‍ය සාහිත්‍යයේ යම් දවසක මේක අතතරමටම සම්පූර්ණ මාර්ගකල මාර්ගික මාර්ගඥාන ලබන කරන ප්‍රබල වෙලා තියෙනවා. ඒක පිළිබඳවකොට ඕන හිත සංඥාව නැගිටලා එනවා. ධම්මස්සේ ධම්මෝචංගේ දානකොට මේක කියන ධර්ම සංකප්පයක් වශයෙන් පටන් ගන්නවා. ඒකට උඩ විදියට. මෙතෙක් කියලා තිබුණ ලෙසට වැටිලා කියනවා. ඇවිත්තා උණ ඇවිත්තා ඔළුවෙම ගහගෙන ඉන්න තාක්කල් ඉඳ ගන්න. දැන් ඉතලා ටිකක් බයිනකොට වැඩ කරනකොට කොට ඇදෙනවා. එම්ලිකා ඇවිල්ලා හොඳටම දෙම නරක් කරලා ඉන්න තාක්කල් දෙම නරක්. දෙම ඉන්නේ කියලා. තවද කැල්ලකට නාවට පස්සේ අර සමාදම ටික කියන්න කාරිය. ඒ වගේ අපේ සාමාන්‍ය ක්‍රමයේ තියෙන ලෙඩ වලට බැලලා කියොත් එමේ ලෙඩ විදිහම වාදනය. ඒක ඉතින් දෙන්නකොට දෙන්න කීයක සමීපයක එනකොට තමයි අල්පදාතාව රැගෙන්නේ. ආන්නේ වගේ සුදුසු තැනදී මේ බීජය යොදවනකොට පිච්චේ පහළ. මේ ලෙඩවෙච්ච ඇඟේ පිච්චේ පහළ වෙනවා. තාක්ෂි දාන සාහලවල නැතිනවා. ආන්නේ දුර පස්සක් පහළ. මේ පස්සක් කියන්නේ කාය පිට දෙක තමයි. කර්මන්නේ කියන්නේ. ඒවල කියනවා කාය පස්සක් පිට පස්සක් කාය ලෞතක් පිට ලෞතක් කාය කම්මඤ්ඤතා මේ චිත්ත කම්මඤ්ඤතා කියලා සමුභාවයකට ඉන්න බල පොරෝසු කටි හන්දිවලට කටු ගැවුවා වගේ තියෙන ගැටි අයින් වල මුදලට මෙලෙක් කළා යනවා කුඹලයකට අහුවෙත් කුඹලයකට අහුවෙත් නැහැ කියලා. සම්මන්‍ය වෙන්න බෑ නේද? ඉතල කිසිම කඩමාන්තයක් එකම දෙයක්. ගැද ටිකක් සත්‍යයක් අස්සන්න බැරි තරමට ඉතිමුදේ වැඩ කරන්න පුළුවන් තරම් පෑගෑවා. එතකොට තාපතාදී පහළ වෙන නිසා භාවනාවේදී යම් කලනක් සෝයක් යන කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් මේ භාවනාව පිළිබඳව කාර්යක්‍රම කරන්නේ නෙවෙයි උදාහරණයක් හම්බෙන අතුර බලයක් වශයෙන් හම්බ වෙනවා ඥාන මේ දුකක් කෙනෙකුට වේදනාවක් කෙනෙකුට ඒක භාවනාවෙන් බලන්න පුළුවන් ඒ නිසායි අපි කියපාර ධර්ම දේනාවට මතක් කරේ මේ ඉන්දිය ධර්ම බල ධර්ම ජීවිතයක නේකොට රෝග ලක්ෂණ කරනවා පුදුමාකාර අනිත්‍ය භාවයක් තියෙනවා අසරණ භාවයක් තියෙනවා කොහෙද මං යන්නේ මොකද මේ වෙන්නේ මේක කොච්චර හොඳට පරිස්සම් ඉගෙන ගන්න මම විචාරක කෙනෙක් නා කොච්චර හොඳද මම මේක කට්ටියට බණ කියලා හොඳ ගෝල පිටක් ඇති කරගත්තා. කොච්චර හොඳද මම ස්ථානයක් ඇති කරගෙන වෙලා ස්ථානාධිපති වුණා. සාමාජික කටයුතුනරේ ධර්මයක් එක්ක බලනකොට කුණු කන්දලයක් වගේ කියන ජරාවල් ගොඩක් තමයි සාරම්භයේ තියෙනවා. ලෙඩ රෝගත් ඒ කොහොමද ජීවිතේ යම් කිසි කෙනෙක් මෙතනදී අතහැරියා නම් ඒ කුසල ගෙවන්න දින මෙන්න ගෙවල නම් කිසිම කෙවෙන්නක් ලබන්නේ නැහැ කියලා පාරයක් ගන්නවා. දෙන්නෙකුනාට ලංකාවේ කල්පනා කරනවා. මේ වැඩ පිළිවෙලේ අද දකින්නවා කියලා කියන්නේ. රෝග ලක්ෂණ මාතු වෙනවා, රෝග ලක්ෂණ වද දෙනවා. දැන් මේ පොත්වල ධර්මෝ දැනකොට වද දෙන රෝග ලක්ෂණ ඉගෙන ගන්න. ඉගෙන ගන්න අවසානයේ දකින්න. ඒ අවසානයේ තමයි පාඩම. ජීවිතය කියලා කියන්නේ මුලයි මැදයි පමණක් දකින්නේ නැත්නම් වටේ සොත්තරේ කරක් කියන කමු ජනකයක්. භාවනා කියන්නේ මුලමද අග කියන මේ තුන්කොනම දකින්න. මේ තුන්කොනේ එකක දැක්කත් ලෝකෙම දක්වා ගන්න. ඒ වගේ මුළු ලෝකෙම තියෙන මේ එකම සිතාක්ෂය. එකම නියම ධර්ම. මේ නියම ධර්මයට අභිද්ද මුල දෙනවා කියන්නේ මුලමද බාලා අමරක් බලමින් පොත් බලන්නේ නැතුව මේ දැරදිලා ඒ නැත්නම් බංගලොත් ආපහු යන ගමනේ විස්තර විතර කරගෙන විස්තර බලාගෙන ඉන්නේ විස්තර විතරේ මම අවසානයේ බලන්න ඕනේ කියනකොට අර ඒක ආනිසංස වෙන දෙන්නේ අකාලිකව සංකීර්ණව කරනවා එන්නේ එක රැල්ලක් දැක්කම ඒ යෝගාසන ශක්තියක් ඇති වෙනවා මේ කියනම ටිකෙන් ටිකෙන් ටිකෙන් ඒ සාමාන්‍යයෙන් යෝග භාවනාවට යෝග අධ්‍යාත්ම කරන කෙනෙක් එහෙම නැත්නම් ගණන් හදන කෙනෙක් එහෙම නැත්නම් අලුත් මොනවාරි ධර්මයක් මොනවාරි ශාස්ත්‍රයක් ඉගෙන ගන්න කෙනෙකුට මුල්පොකුල්ම අවස්ථාවේ Tamange ප්‍රයත්න සාර්ථක වෙනවා. ඔතේ මුග විලාහව කාස්තිකරණ ප්‍රශ්නය මේ පස්සත් පිළිබඳව ධර්මයේ වැටෙන්නේ මුග කාලයක් කාස්තිකරණ ප්‍රශ්නය පස්සත් පිළිබඳව කුණයක් වගේ වැඩ. ඒක කියා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක හඳුන් ලියන කොටනකොට කොටනකොට හඳුන් සෝදමක් වෙනවා වගේ දෙයක්. දෙකෙන් ගායෝ කලිනික කාරණෝ නිතරම පහල කළානෝ කියලා මතක් කරන්නේ මේ හොඳටම ධර්මයේ තාම සාගත නැති අවිස්සන හිත ඇති කරමිච්ච කෙනා හරියට කරගන්න. හරියට මේ සමාජය හදන්න කතා කරනවා. හරියට අනුන්ගේ අනුකම්පාව ගැන හැරෙනවා. ක්ලොස් කියනවා මේ අනිකත්තු මිනිහ ඉතම් ප්‍රපුවක් නැහැ. පුළුවන්කම තියෙන පැත්තකටලා ඉන්නවා කියලා හරියට දොස් කියමින් තමාම ඉදිරිපත් වෙන පුදුමාකාර වේදකටපත් කරන ලෝකය. මේක තමයි කියන්නේ මේ ධනමා හරිම මෛත්‍ය කරුණාවක් තියෙන ඕන තැනක තියෙන කුණු කන්දරක් එළියට අදලා අරගෙන එයාට මට අවුස් අවුස් කපුටු කරන දෙන්නම තමයි කරන්නේ. මේ ක්‍රතිය උක වෙනස් ධර්මාර්ථය. බුදුරජාණන්ගේ දේශනා කරලා තියෙන කතා කරනකොට අය පොළක හිතලා බලන කතා කරන්නේ. ඒක අනිවාර්යයෙන්ම සත්‍ය වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම අහන්න පියට ප්‍රෝජනේ අනිවාර්යයෙන් මේ මනුෂ්‍යයා හේරුම් ගා ගන්න පුළුවන් මානසිකත්වයේ කින්ට ඕනේ ඒකටත් Taman කතා වෙලා ගන්න ඕනේ. ඒකයි සම්මතනාවද මුනි කියලා කියන්නේ කතා නොකර ඉන්නවා වැඩි කතා කරනවට වඩා. කාරණාව දැනගත්තට පස්සේ කියාගන්න බැරි පැත්තකට තමයි. නමුත් මේක කවදාවත් කෙනෙකුට විතරක් සීමා වෙච්ච තව කෙනෙකුට දෙන්න බැරි ඒකට ඉපදිච්ච කටයකට සීමා වෙච්ච ඕනම කෙනෙකුට යන්න පුළුවන් නමුත් වෙලා තියෙන ඉතිමේ ශක්තිය අනිකා හරියන්නේ නැති වෙලාවදී වර්ධන වෙලාවදී හරියන්නේ නැති වර්ධින්න කියන එක බණහාටි. පුදුමාකාර කපිටේමක් මේ කියන්නේ. අසතිය කියන්නේ මේ වගේ ධූරේ දඟලන එකක් නෙවෙයි. අනි මැදටයි තැම්පත් වෙන. ඉතින් අපිට ලැබිලා තියෙන කාලෙ මෙතන කාලෙ නිසා අපි කලබල කරන බලමු. ඊගාව දවසට මේ සමාධිය උපේක්ෂාවක් කියන අංග පිළිබඳ සම්පූර්ණ කරන්නේ පොතංග ධර්ම පිළිබඳව අවබෝධය තව දුරු කරගන්න. නමුත් අපි තේරුම් අරගන්න මේක අර දේවානෝ සබ්බාත්තමුකේ පටිවිස්ස